ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර අයිබෝන් හිතවත්තුනි ඉරිදා සංග්‍රහය අප රස විඳින්නටයි මේ සූදානම් වන්නේ. බේබි ෂාක්, මාමා ෂාක්, ඩඩා ෂාක් මේ ලෝකයේ නූතන ළමයින් අතර අතිශය ජනකාන්ත වූ ගීතයක්. මේ ගීතය මුලින් ගායනා කොට තිබෙන්නේ කොරියානු ජාතික දැරියක්. පසුව මෙය එක්තරා කඳවුරක බාලදක්ෂ කඳවුරක් වගේ ගිම්හාන කඳවුරක ඒ නායකයෙක් ප්‍රචලිත කරා පස්සේ මෙය ලෝකයේ පුරා ගීත වෙළඳ පොළට එකතු වුණා. එහි තිබෙන කාරණේ එච්චර ගැඹුරු දෙයක් නොවේ. ගැටලු අභියෝගයන විට එක්ක පලා යන්නට ඕනේ එක්ක මුහුණ දෙන්නට ඕනේ. එහෙත් එහි තිබෙනා වූ තනුවේ මිහිර සහ සරලකම නිසා මෙය ජනප්‍රිය වුණා. මේ ගීතය අසන විට මට මතක් වුණේ අප කුඩා කාලේ ඉගෙනගත්තු මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ කියන වගේ ගීත. ඒ ගීත ඇතුලේ సౌందර්යය, පුංචි ළමයින්ගේ මනස බෙදා හදා ගැනීම සකසුරුවම තිබෙනවා. ගුවන්විදුලියේ මොනතරම් ළමා ගීත කන්දරාවක් නිර්මාණය වුණාද පහුගිය සතවර්ෂයේ. වජිරා බාලසූරිය විසින් ගායන ලද ළමා ගීයක් අපි රස විඳිමු. වනාන්තරය පරිසරය ගහකොළ සතා සීපාව ජලධාරා මුහුද ඇලදොල ගංගා වැව් පොළව වනමල් පළතුරු මිනිස්සු අද ලෝකය කොයිබට ගමන් කරන්නේද විශාල ගැටලුවක් තිබෙනවා ආහාර ප්‍රශ්නයක් ජල ප්‍රශ්නයක් යුද්ධය මේ කාරණා අතර පරිසර ගීත නිර්මාණය වනවා ඇමරිකාවේ ඩොක්ටර් ස්විස් නමින් ප්‍රකට වූ පුද්ගලයෙක් පුංචි ළමයින්ට ජනශ්‍රුතිය පදනම් කරගෙන ලස්සන පොත් කතන්දර ගීත නිර්මාණය කළා. ග්‍රීන් එග් කොළපාඩ බිත්තරය කියන පොත ජනප්‍රිය වුණා. අපේ ළමයින්ටත් ලස්සන කතන්දර තිබෙනවා ජීවිතය ගැන පරිසරය ගැන කියන. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ වැඩ කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධම්මික තන්තිරිගොඩ බොහොම රමණීය ගීයක් ලියා තිබෙනවා. එය නවරත්න ගමගේ සංගීතවේදියා විසින් තනුවෙන් අලංකාර කොට ටී.එම්. ජයරත්න සහ උරේෂා රවිහාරි මේ ගායන ශිල්පීන් ශිල්පිනීන්ට ආරාධනා කොට ගීයක් බවට පත් කළා. අපි උත්සාහ කරමු එම ගීතය රස විඳින්නට. යොතුන් නඳ පැතිරෙයි මින් රළ රඟයි සමගින් මුසුයි මින් රළ රඟයි සමගින් මුසුවේ අවුරුදු කාලේ බක් මාසේ අවුරුද්දත් උදා වෙලා ගෙවි යමින් තිබෙන වෙලාවක් පියසිරි විජේරත්න කියන සංගීතඥයා ගායකයාණන් අපට සිහිපත් වනවා නිරන්තරයෙන් අවුරුදු ගීත නිර්මාණය කිරීමේ ශක්තිය පැවතුනේම ගුවන් විදුලියට. හෙන්රි තෙන්නකෝන් කියන කවියා කාටුන් ශිල්පියා නිර්මාණය කළ ගීයක් ඇත්තට මේ කවියක් මේ කවිය ගීයක් බවට පත් කළා අමිතා දලුගම නැත්නම් අමිතා වැඩිසිංහ පෙර නම පේසිරි විජේරත්නයන් ගායනා කළ මේ ගීතය ඔබට ඇහෙන්නට ඇති රස විඳින්නට ඇති අපි නැවත උත්සාහ කරමු ඒ ගීතය හොයාගන්නට රස විඳින්නට Thank you.

කිරි පැණි වැද්දට දෙමිලාද වැද්දට පැණි වාරු සාවක් වැහැලාද කස්වල ගෙඩි පැණි වැද්දට දෙමිලාද කවි පොතක් එලිදුටුවා. ශාලී වික්‍රමසිංහයි ඒ කවි පොත ලියා තිබෙන්නේ. ඒ කවි පොත අපූර්ව කවි මිනින්දෝරුකුගේ අත්දැකීම් මෙහි ගැබ්ව තිබෙනවා. අඹවලට උදව්වට කියලා කවි පෙළක් තිබෙනවා. බොහොම කෙටි කවි. කරදහිමල් පෙරහරේ ඇති සැටියක් සිහි කෙරේ. පිපිලා මල් අඹතුරේ හරිසාරයි මේ වරේ. අඹ මල් අවුවට වැඩි දිදුලයි පාටින් විදි දුටු දුටුවන් සිත් බැඳී සුළඟ බලාගෙන ඉඳි මඟ පෙන්වන බක්මහේ කොහාගෙනාදය ඇහි උදව්වකට පොඩි පහේ කෝලෝ එනවද ඔහේ ඔය ආදි වශයෙන් මේ කවි පොතේ කවි පන්ති 51ක් සිව්පදාරේ කවි විවිධ ඡන්දස් වෘත්තවලට අනුව ලියා තිබෙනවා එය මනහර අත්දැකීමක්. එබඳු කවි රස විඳින විට අපිට ජීවන මිහිර දැනෙනවා. ඒ කවි අසන විට කවි කියවන විට ගීතත් මතක් වෙනවා. අපි උත්සාහ කරමු ජෝර්ජ් පල්ලෙවත්ත විසින් නිර්මාණය කළ සෝමතිලක ජයමහා විසින් ගායන ලද ගුවන්විදුලි ගීයක්. අතිශය රමණීය ගීයක් මේ ගීතය. අපි ඒ දවස ඇසුවා වාගේ අදත් අහන්නට පුළුවන්. කුසුම් පිපි පුරුමතේ සුවඳ හමයි දස අතේ සුවඳ හමයි දස අතේ කෝකිල් පූජනය නැගේ වියගුම් අතරේ මధుර වසන්තේ සිතිති තුරු මතේ සුවඳ හමයි දස අතේ කුසලේ මුසලේ වැලිතලේ තෙතිගිලි ගිය වැලේ තේ මුසලේ වැලිතලේ තෙතිගිලි ගිය වැලේ ගංගපඩ තුරු අතුල තුලේ කුරුළු ගීතසේ මధుර වසන්තේ සුම් පිපි තුරු මතේ සුවඳ හමයි දසතේ පිපි කුරුමතේ සුවඳ හමයි දසතේ පන්සල් බිමු බෝරුගේ ගම්මානය කෙළවරේ පන්සල් බිමු බෝරුගේ සිලිසිලිකා කොළනටවේ සම්බුදු මිහිසින්නේ මధుර වසන්තේ කුසුම් පිටි තුරුමතේ සුවඳ හමයි දසකතේ කුසුම් පිටි තුරුමතේ සුවඳ හමයි දසකතේ මල් පොකුරට වෙලා ලේනි කුතින් තින් කියා අඹ මල් පොකුරට වෙලා ලේනි කුතින් තින් කියා මధుරස ගී ගය ගයා අමරස ඉන්දේ මధుර වසන්තේ කුසුම් පිපි තුරු මතේ සුවඳ හමයි ගත අතේ කුසුම් පිපි තුරු මතේ සුවඳ හමයි ගත අතේ කන්තේ උසු පිටි ගුරුමතේ සුවඳ හමයි දස අතේ උසු පිටි ගුරුමතේ සුවඳ හමයි දස අතේ බක්මාසේ වසන්තයට විවිධ මధుර ගීත කවි අපට ඇහෙනවා අලුත් ගීයක් සවන් වැකුණා මහාචාර්ය රංජිත් ප්‍රනාන්දු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සේවය කළ බොහොම හොඳ సౌందර්යකාමී. ඔහු විසින් ලියන ලද ගීතයක් අපාතරින් අකාලයේ වියෝ වූ නිමා ජයකොඩි සංගීතවේදියා තනුව සංගීතය යොදමින් අලංකාර කළා. එම ගීතය ගායනා කළේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුෂාරි බොළුකඳුරගි. අපි උත්සාහ කරමු එම වසන්ත ගීතය ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරගන්න. Thank you. කතා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක